ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස් සාදු සාදු සාදු චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වස මන්වගෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය නිවැරදි කරගන්න ගන්න මේ උත්සාහයේදී අපි සෑම විවේකී ඉරිදා දිනයකම බෞද්ධ මහාවිද්‍යාලය සමග එක රාශි වෙලා උත්සාහ කරන්නේ ධර්ම අවබෝධය සඳහා පහසු වෙන ධර්ම අවබෝධය කිරීමේදී පහසුවක් සිද්ධ කරන ගැඹුරු ධර්මය පිළිබඳව අවබෝධය ඇති කරගන්න පින්නන්ත පිරිසට අවස්ථාවක් ලබා දෙන්න ඉතා සරලව අභිධර්මය අපිට පාවිච්චි කරන්න බෑ මට තේරෙන්නේ නෑ මට කරන්න බෑ කියලා අතහැරලා දාපු පිරිස ආරමුණු කරගෙන වැඩි පිරිසකට අභිධර්මය පිළිබඳව යම් අදහසක් ඇති කරගන්න මූලික අභිධර්ම කරුණු සාකච්ඡා කිරීමක් යම් කිසි කාලයක් සිද්ධ කරනවා මේ වැඩසටහනේදී එතකොට මේ මූලික කොටස සාකච්ඡා කරාට පස්සේ මේක අතහැරලා දාලා තියෙන කට්ටියට තව දිගට මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. මහා විශාල සාකච්ඡාවක් විදිහට නෙවෙයි අපි මේ අභිධර්ම පන්තිය පටන් ගන්නෙ. ඒතාවම මූලිකව දැනගත යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් අපි මේ පින්නන්ත අයර මතක ඇති අපි තියාගත්තා පුංචි ඉලක්කයක්. මේ ඉලක්කය තමයි කාටවත් පහසු වෙන මම හැමදාම මතක් කරනවා කියලා කිව්වා. අපි ඉගෙන ගන්න ඉස්සෙල්ලාම චිත්ත චෛතසිකයන් පිළිබඳව මේවා ගැන අපි කතා කරා මේවා මිස් ඒ හැම හිතක් එක්කම අපිට හිත උපදිනකොට ඒ උපදින හිතත් එක්කම සිද්ධ වෙන තවත් ක්‍රියාවන් වගේක් තියෙනවා නිකන් හිතක් උපදින්නේ නැහැ මොකක් වගේද හොද්දක් හොද්දක රසය වගේ හොද්දක රසයේ රසය ඇති වෙන්නේ ඒකට එකතු කරලා ඒ එකතු කරන ද්‍රව්‍යවල මුසු වීමෙන් නේද අපි හොද්දකට මිරිස් කුඩු කහ කුඩු සරක්කු ලුණු ඔක්කොම දාලා නිකන් තිබ්බට හරියන්නේ නැහැ කොයිලා රත් කරනකොට මුහු වෙනවා ඒවා නේද රත් කරේ නැත්නම් ඒවා වෙන වෙනම රහ වෙන්න පටන් ගන්නවා නමුත් ඒවා මුහු වෙනකොට මොකද වෙන්නේ අමුතුම රසක් උපදිනවා. මුසු වීම කොතනද? එතනින්ම රසය පනිනවා එළියට. අන්නේ රසය වගේ තමයි සිත. ඒ රසය හැදෙනද මුසු වෙන සංයෝග වගේ තමයි චෛතසික ධර්මයන්. එතකොට මූලික වශයෙන් අපි කිව්වා අපි දැන් අපේ අරමුණ ලොකු කාලයක් හරි අරගෙන කමක් නැහැ. ඒ ඒ සිත් වල යෙදෙන චෛතසිකයන් තියෙනවා. මේවායි කියලා. මේක තමයි මේ මේ සිත්වල යෙදෙන චෛතසිකයන්. ඒ ඒ චෛතසිකයන් වල විතරක් යෙදෙන සිත් වර්ගයක් තියෙනවා. එතකොට අපේ ක්‍රියාකාරීත්වයයි මේ. අපි දැන් මේ නෝරේ යම් තාක් දුරකට මේක සාකච්ඡා කරලා තියෙනවා. අපේ ක්‍රියාකාරීත්වයයි මේ. හරිද? අපි ළඟ සිද්ධ වෙන සිද්ධියයි මේ. ඉතින් ඒ වාගේ තොරතුරු ටික අපි දැනගත්තාම ක්‍රමානුකූලව අපිට අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පහළ වෙනවා. මම මුලදෙම කිව්වා මුළු ධර්මයම ධර්මය බෙදෙන ආකාර තියෙනවා අපි උරුමයේදී කතා කරා ගැන මේ ඒ බෙදෙන ආකාරවලදී නිවන් අරමුණු කිරීම වශයෙන් නැත්නම් රසය වශයෙන් විමුක්ති රසය සියලු ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක්වදෑරුම් වෙනවා රස වශයෙන් විමුක්ති රසය අරමුණු කරගෙන එහෙනම් අභිධර්මයක් නේද? විමුක්ති රසය සඳහායි. එහෙනම් විමුක්ති රසය ලැබෙන්නේ ත්‍රිලක්ෂණය අවබෝධ වීමෙන්. එහෙනම් අභිධර්මය තුලින් ත්‍රිලක්ෂණය මතු කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. හරි. විශේෂයෙන් ධිට්ඨි විසුද්ධි කාංකාවිතරණ විසුද්ධි ආදී වශයෙන් ටිකක් ඉහළ තලයකට යනකොට අපිට අභිධර්මයේ ආభాෂය අනිවාර්යෙන් තියෙනවා නම් අනිවාර්ය කියන වචනේ අයින් කරා. හරි. ඒ කියන්නේ අනිවාර්යෙන් තියෙනවා කියන මොකද මම පරිස්සමෙන් කතා කරන්න ඕනේ අනිවාර්යෙන් නෙවෙයි ඒක ඉතා අවශ්‍ය දෙයක්. හරි ගොඩක් ලොකු පහසුවක් තියෙනවා අපේ ජීවිතයට එකතු කරලා. ඒතකොට දැන් අපේ අරමුණ මොකද්ද? අපි ක්‍රමානුකූලවයි මම කිව්වා සිත් 121 පිළිබඳව එක කොනක ඉඳන් අනිත් කොනට කතා කිරීම සිද්ධ කරන්නේ නැහැ. සිත් 121ක් තියෙනවා කියලා අපි ඒක රූපාවචර, කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන කොටස් හතරට අයිති වෙනවා කියලා කාමාවචර සිත්වල යම් කොටසක් සාකච්ඡා කරා. දැන් අපිට එහෙම එකක් තියෙනවා කියලා දන්නවා. ඔය තව හිත ගණන් ටිකක් බෙදුවේ නැහැ. අර ටික ටික ටික ටික මේක කරන්න ඕනේ. ඇයි ඒ? ආය ආය මතක් කරගන්න සිත් 121ම අරගෙන මම ඒක ඔක්කොම බෙද බෙද මුලින් ඉඳන් පටන් ගත්තා නම් ටික දවස් ටිකක් තුනක් යනකොට වැඩි දෙනෙක් මොකද කරන්නේ? අනේ අම්මේ මේක නම් මතක තියාගන්නත් බෑ මේක ඔක්කොම පැටලෙනවා කියලා අතහැරලා නිකන් ඉන්න. ඒක දැනට සිත් 121ක් තියෙනවා. ඒක කොටස් හතරකට බෙදලා තියෙනවා. කියලා විතරක් දැනට මතක තියාගෙන අපි පොඩ්ඩක් එහෙම තියෙද්දී ආවා ටිකක් සෞම්‍යව හදාරන්න පුළුවන් චෛතසික කොටස හදාරන්න ඉස්සෙල්ලා ඒක ගැන ඒතර ඒක පොඩ්ඩක් රසවත්. දැන් අද අපි කතා කරන්න යන්නේ අකුසල රාශිය පිළිබඳ. ඒක බොහොම රසවත්. මොකද අපිට තියෙන දේවල්නේ. හරිද? ඒක හින්දා එහි ඒවා මේ අපිට තේරෙනවා. ඒකට අපිට තේරෙනවා. ඒකයි ඊට පස්සේ අපි හිමින් සැරේ සිත් පිළිබඳව ඉදිරියට හැබැයි එදා දවසේ එදා දවසේ ටික කටපාඩම් කරගැනීමේ මං කිව්වා සිත් පිළිබඳ දැනට අපේ මනසේ තියෙන්නේ කොටස් හතරයි. මොනවද? සිත් 121යි කාමාවචර, රූපාවචර, අරූපාවචර, අරූපෝත්තර. ඔය ටික දැනට තියාගෙන ඒවා යටතේ තියෙන ගානවත් මං කියවෙන පස්සේ අපි කතා කරන. ඉතින් මේ ඇත්තට මං කිව්වා කැමති අය පොත්පත් වලින් හොයාගන්න අපි දැනට අපේ අපි මේ උගන්වන එකේ තාම උත්තරය තියෙන්නේ. ඒ මොකද දන්න ටික කටපාඩම් කරගෙන යන එක ඕනේ. මම ඒ ටික හරියට දැන් හතරටවත් බෙදෙනවා කියලා මතක තියාගත්තාම හොඳයිනේ. එතකොට චෛතසිකයන් 52කත් චෛතසිකයන් 52 ඉස්සෙල්ලාම කොටස් තුනකට බෙදෙනවා. අන්‍ය සමාන රාශිය. ඒ කියන්නේ මෙහෙමනේ. අපි ඒක මතක් කරා අකුසල චෛතසික. අකුසල සිත් උපදවන්න හේතු වෙන අකුසල ක්‍රියාවන් සිද්ධ වෙන අකුසල චෛතසික ටික තියෙනවා. කුසල ඒවට කියනවා සෝබන රාශිය කියලා. හරිද? එතකොට ඒ කියන්නේ යහපත් සිත් උපදවන්න හේතු වෙන නිසාවෙන් ඒවට කියනවා ශෝභන චෛතසික කියලා. අන්‍ය සමාන රාශියට අපි මතකද කිව්ව ක්‍රමයක්. ඒකට දෙක දෙක පැත්තටම වැඩ කරන එක්කෙනා හරියට කපටි යාළුවා වගේ. හරිද හොඳටම අර ගිරින්දා මම ආය ආය මතක් කරන්නේ. කපටි යාළුවාගේ වැඩේ මොකද්ද? මට ඉන්නවා කපටි යාළුවෙක්. එයා මම හොඳ වැඩ කරනකොට හොඳයි හොඳයි යෝග කරමු කරමු කියලා ඇවිල්ලා මගේ පැත්තේ මාත් එක්ක රැඳි රැඳි ඉන්නවා. මම නරක වැඩක් කරන්න මගේ හිත යොමු වෙනකොට ඒකටත් හොඳයි හොඳයි කියලා ඒකටත් උදව් කරනවා. මොකද මගේ හොඳේ තියාගන්න. අන්නේ ඒ රාශිය තමයි අන්නේ සමාන රාශිය. අන්නේ සමාන රාශිය ආය කොටස් දෙකකට බෙදෙනවා. දැන් ඔන්න chart එක හැදෙන්න ඕන ඔළුවේ. ඔළුවේ හදන්නේ කොහොමද? 52යි අනිත් ඒවා ගණන් දැම්ම කියන්නේ නැහැ. <laughs> පැටලෙන හින්දා දැන්ට බෙදීම විතරයි. අන්නේ සමාන අකුසල සෝබන. අන්නේ සමාන අන්නේ සමාන අකුසල ස්වභාව මේ විදිහට ඔළුවේ තමයි හදාගන්නේ අපි වෙනද කොළවලනේ හදාගන්නේ මං කිව්වා අභිධර්මය කියන්නේ භාෂාවක් ඉගෙන ගන්නවා වාගේ අභිධර්ම සංඥාවෙන් ඕන අපිට හරිද ඒ කියන්නේ ගැඹුරු ධර්මය අපිව විශ්ලේෂණය කරන ධර්මයක් ඒතර අපේ ජීවිතය පිළිබඳ අපිට නිවැරදි සංඥා එන්න ඕන කියලා එහෙනම් දැන් අන්‍ය සමාන රාශිය ආය කොටස් දෙකකට බෙදෙනවා හැම හිතක් එක්කම පොදුවේ හැම හිතක් එක්කම එකතු වෙන චෛතසික වර්ගයක් තියෙනවා. ඒවට කියනවා සර්වචිත්ත සාධාරණ කියලා. හැම හිතක් එකම තියෙනවා. අකුසල හිතත් එක්කක් තියෙනවා. කුසල හිතත් එක්කක් වැඩ කරනවා. හරිද? ඊළඟට තව එකක් තියෙනවා පකින්නක කොටස. ඒ කියන්නේ එතකොට සර්වචිත්ත සාධාරණ සහ ප්‍රතිින්නක කියලා. ඒක අපි සාකච්ඡා කරලා සමහර ඒ වගේ යෙදෙනවා සමහර ඒ වගේ යෙදෙන්නේ නැහැ. සමහර සිත්වල යෙදෙනවා සමහර සිත්වල යෙදෙන්නේ නැහැ. හැබැයි කුසල් අකුසල් දෙකේම යෙදෙනවා. අර බලන්න යෙදෙන විදිහට සමහර ඒවා අකුසල සමහර ඒවා කුසල නැත්නම් සෝබන අනිත් ඒවා දෙකේම දෙකේමත් හැම හිතකම යෙදෙන ඒවාට කිව්වා සර්වචිත් සාධාරණ කියලා හැම හිතකම යෙදෙන යෙදෙන්නේ නැතුව සමහර ඒවා විතරක් යෙදෙන ඒවාට කිව්වා ප්‍රකීණ කියලා. දැන් පහසුයි නේද? ඔන්න ඒ විදිහට සාරාංශය මතක තියෙන්න ඕන අපිට. සාරාංශය මතක තියෙනවනේ කියනකොටම යම් කොයි හරි වෙලාවක දැන් ඉස්සරහදී මම කියනකොට පකින්නයි ටයිල්ස් එකක් කියනකොට හිත යන්න ඕනේ මෙහෙම ගිහින් අදාළ තැනට. ඒකට chart එක මතක තියාගන්න එක පහසුයි. හරිද? වේගෙන් chart එක දිගේ හිත ගිහලා මෙතන තමයි මේක කියන්නේ. එකපාරටම කියනකොට සරෝචිත්ත සාධාරණ දැස්ති කියලා මොකද්ද කියලා එහෙම බෑ. ඒ වෙලා යන්නේ නැතුව ඉක්මනට එන්න හැදෙන්න ඕනේ. ඒකයි අපි යම් කාලයක් ගන්න මේකට. නැත්තම් මේ පාඩම පොත්පත් වල තිබ්බට ඇති වැඩක් නෑ. හරි. පොත්පත්වල තිබ්බට වැඩක් නැහැ. අපිට මේක අපේ මතකේ තියාගන්න. ඉතින් දැන් අපි මේ කර්මීය සූත්‍රයේ යම් යම් කාරණා දැන් වැඩ තියෙනවා. දැන් බෞද්ධයන්ට වැඩ තියෙනවා. මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන පටන් ගත්තේ වැඩ දෙන්න. නිකන් ඉන්න නෙවෙයි. නැත්තම් මොකද කරේ අපි අහගෙන ඉඳලා භාගයක් නිදිලා ඉන්නවා. නේද? ඒකින්ද හැමදාම අහගෙන විටමින් එකක් බිව්වා වගේ උදේට පැය පැය බණ අහලා භාගයක් හරි මුදිලා විනාඩි 15ක් හරි මුදිලා එහෙම නැතුව වැඩ කරන්නයි අපි මේ වැඩසටහන පටන් ගත්තේ. වැඩ කරන්න. නේද? වැඩ කරන්නේ නැතුව ධර්ම අවබෝධ කරන්න බෑ. ඒකින්ද දැන් වැඩ තියෙනවා. කටපාඩම් කරගන්නේ වටේ කටපාඩම් කරගන්න ඕනේ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා අභිධර්මයත් මේ විදිහට අභිධර්මයේ යම්තා දුරට ගිහිලා අතහැරලා දාන්න. ඒක ඉදිරියට යන්න පුළුවන්. මේ මුල ටික සංකීර්ණ ගතියක් තියෙන හින්දා තමයි අපි අභිධර්මය අතහරින්නේ. මුල ටික සංකීර්ණයි ඇත්තටම. මොකද මේ මුල ඒ වුණාට මුල ටික නැතුව යන්න බෑ. මුල ටික නැතුව යන්න බෑ මුල ටික සංකීර්ණයි. රසවත් කරලා දැන් භාෂාව ගත්ත එහෙමනේ. භාෂාවක සාහිත්‍ය වගේ දේවල් ඉගෙන ගන්නකොට හරීම රසයි. හැබැයි මුලින් වචන ටික ඉගෙන ගන්නකොට ඒකේ මේ වර්ණගීම් ඉගෙන ගන්නකොට එපා වෙනවා. නේද? හැබැයි ඒවා ඉගෙනගෙන ඊට පස්සේ භාෂාවෙන් ලැබෙන රසය ලබනකොට නේද? එතකොට ඉගෙන ගන්න ආසයි එතනින් එහාට. ඊට පස්සේ තියෙන බොහෝ රසවත් දේවල් ටික. ඉතින් ඒ වගේ තමයි අභිධර්මයත් මූලිකව චිත්තචෛතසික ආදී මූලික සංකල්ප ටික ඇති කරගන්නකොට හරියම සංකීර්ණයි. පසුව බොහොම පහසෙන් ඉස්සරහට තමන් අවබෝධ කරගන්න වැඩපිළිවෙල ලෝකේ තියෙන රසවත්ම වැඩපිළිවෙල තමයි තමන්ව අවබෝධ කරගන්න වැඩපිළිවෙල. හොඳයි. එතකොට අද දවසේ අපි අවධානය යොමු කරන්නේ එතකොට චෛතසික වල අකුසල රාශිය පිළිබඳ මේ අකුසල රාශිය කොටස් තුනකට බෙදෙනවා. හරිද? ඒක තමයි අකුසල රාශියට අයිති චෛතසික ධර්මයන් 14ක් තියෙනවා. හරිද? ඒකෙන් හතරක් මෝහයෙන් පටන් ගන්න හතරට කියනවා මෝහ චතුස්කය කියලා. හරිද? ලෝභයෙන් පටන් ගන්න තුනට කියනවා ලෝභ ත්‍රිකය කියලා. හරි? එතකොට ද්වේෂයෙන් පටන් ගන්න, දෝෂයෙන් පටන් ගන්න හතරට කියනවා දෝෂ චතුස්කය කියලා. තව තියෙනවා තීන මිද්ද සහ විචිකිච්ඡා කියන තුන. එතකොට ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියලා ඉස්සෙල්ලාම අපි බලමු පළවෙනියෙන්ම තියෙනවා මෝහය අහිරිකය අනෝතප්පය උද්දච්චය කියලා හතරක්. ඔන්න මතක තියාගන්න පහසු වෙන්න මම එහෙම කියන්නේ. මෝහය යම් සිතක යෙදෙනවා නම් ඒ වගේම අහිරිකය යම් හිතක යෙදෙනවා නම් අනෝතප්පේ යම් හිතක යෙදෙනවා නම් ඒ සිත ඊළඟට උද්දච්චය යම් හිතක යෙදෙනවා නම් ඒ සිතට සිද්ධ වෙන හදිය ඒ කියන්නේ ලුණු දැම්මොත් ලුණු රස එනවා වගේ මිරිස් දැම්මොත් මිරිස් රස එනවා වගේ මෝහය මෝහය කියන එක යෙදුනොත් යම් හිතක් හැදෙන්න යෙදෙන අවස්ථාවවලදී ඒ හිතට ඒ සිතේට සිද්ධ වෙන සිද්ධියක් තියෙනවා ඒ සිතට ඇත්ත වැහෙනවා ඒ යෙදීම නිසාවෙන් මොකද වෙන්නේ? ඇත්ත වැහෙනවා. ඒක තමයි මෝහයේ ලක්ෂණය තමයි ඒ යෙදෙන ඒ මෝහයේ ලක්ෂණය තමයි ඇත්ත වහන ගතිය. හරි ඇත්ත වැහෙනවා. උදාහරණයක් කිව්වොත් අපි යම් කිසි දැන් ඒකට උදාහරණයක් විදිහට තියෙන්නේ අර අස්සෙන්ට කන්නඩි පාන්දනවා වගේ කියලා. හරි. එතකොට ඇත්ත වෙන එක දැන් මේ බලන්න. මෝහය කියන එකේදී මම මෙහෙම කියන්නම්. දැන් අපි මේ මුළු ශරීරයක් ගත්තොත් ඇත්තට මේ ශරීරයේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු කියන ඔක්කොම ඉතා පිළිකුල් දේවල්ද නැද්ද? ඉතාම පිළිකුල් දේවල්. එතකොට මේ පිළිකුල් වස්තු ටික ඔක්කොම එකතු කරලා හැදිලා තියෙනවා මේ නේද? ශරීරයක්. මේ ශරීරයේ මේ පිළිකුල් ස්වභාවය හුඟක් අයට වැහිලාද නැද්ද? ඒ ඇත්ත තේරෙන්නේ නැහැ. එතකොට හැම අකුසල සිතක් එක්කම මෙන්න මේ ඇත්ත වැහෙන ගතිය තියෙනවා. දැන් උදාහරණයක් උටතරි අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් අපේ ජීවිතය කියන්නේ සිත් පේලියක්. අපිට අයිති නැති. ඒකට කියනවා නාම පරම්පරාව කියලා. ඒක දැන් අපේ අම්මා කිව්වා තාත්තා කිව්වත් ගලාගෙන එන සිත් ටිකක් එතන තියෙනවා. නේද? ඉතින් ඒ ගලාගෙන එන ඒ කියන්නේ නාම වැඩ පිළිවෙලක් එතන තියෙනවා. ඒ වගේම විදි විදි යන රූප වැඩ පිළිවෙලක් තියෙනවා. මේ නාම රූප දෙක හරියට නිකන් දැන් මම අහන්නේ දුම් හිඳැල්ල වගේ මේක නිකන් සම්තතියක් කියලා කියන එකට සම්තතියක් කියන්නේ ගැලීම දුම් හිඳැල්ල කියන්නේ ගැලීමක් මේ ගැලීම අපිට පේන්නේ එක දිගට තියෙන එකක් වගේ ඈරිනම් බලනකොට අන්න ඒ වගේ එතකොට ඇත්තටම දුම් හිඳැල්ල කියලා එකක් තියෙනවද තියෙනවා ඒ තියෙන ඇල්ලෙන් අපිට බැයිද එනකොට එන තියෙන හිඳ කෑල්ලක් අරන් එන්න <laughs> කෑල්ලක් අරන් ආවොත් මොනවද ගෙනලා තියෙන්නේ? වතුර බෝතලයක්. එහෙනම් දුම්හි දැල්ල කියලා තියෙන්නේ වතුර. ඒ තමයි පේන ස්වභාවය. නමුත් ඒ වතුරෙහි හැඩය පේන ස්වභාවය එක්තරා රටාවකට තියෙනවද නැද්ද? ආන් ඒ රටාවට තියෙනවා අපි ඒකට කියනවා ඒ රටාවට කියනවා පේන ස්වභාවයට කියන දුම්හිඳ ඇල්ල කියලා සැබෑවටම තියෙන්නේ වතුර. ඒ වගේ මේ ලෝකේ සැබෑවටම තියෙන දේවල් සැබෑවටම තියෙන දේවල් වැහෙනවා මේ තියෙන පේන දේවල් හින්දා. එතකොට නුවණ තියෙන මිනිස්සුන්ට සැබෑවටම තියෙන දේ සැබෑවටම තේරෙනවා. නමුත් මෝඩකම හින්දා මොකද වෙන්නේ? නේද අපි කියන්නේ මෝඩයාට නුවණැත්තු 1000ක් එක්ක කතා කරන්න පුළුවන් මෝඩය එක්කෙනෙක් එක්ක කතා කරන්න බෑ කියන්නේ පහදන්න බෑ ඒ හිතට පහදින්නේ නෑ මෝඩයාගේ ජයග්‍රහණය නෙවෙයි ඒ හින්දා ඒ වගේ අයත් එක්ක කතා කරන්න කියලා වැඩක් නෑ ඒ මොකද එයාගේ හිතට ඒක ආවරණය වෙනවා. අන්න ඒ ආවරණය වෙන ස්වභාවය හින්දා අපි කියනවා ඔන්න ඔය ඇත්ත වහං කරනවා කියන එක හින්දා කියන එන්නේ ස්වභාවයට කියනවා මෝහය. මෝහය යෙදෙනකොට මොකද වෙන්නේ? ඇත්ත සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. ඇත්ත අවබෝධ වෙන්නේ නෑ හිතට ඒක මෝඩකම යෙදෙනවා කියන එකයි මෝහය යෙදෙනවා කියන එකයි. අහිරිකය කියලා කියන්නේ අහිරිකය යම් හිතක් එක්ක මිශ්‍ර වුණොත් අපි කියන්නේ කිරි වීදුරුවට ගොමු බින්දුවක් මිශ්‍ර වුණා වගේ කියලා අර හිත හැදෙන්න හේතු වෙන තැන පාපයට ලැජ්ජා නැති බව ඊයදෙනවා. හරි ඒකත් ඔය මූලික සිත් අතර කියන ਸਰව අකුසල සාධාරණ සිත් කියලා. හැම අකුසලයක් එක්කම හැම අකුසලයක් එක්කම මේ හිත යෙදෙනවා. හරි ඒකට අපි යෙදෙන හැටි තෝරගන්න ඕන අපේ ජීවිතයත් එක්ක. හරි. දැන් ඒ කියන්නේ පාපයට අකුසලයට ලැජ්ජා නැතිකම. ලැජ්ජාව කියන එක උපදින්නේ නැහැ. ලෝක ධර්ම කියලා කියනවනේ හිරියොතප් දෙකට. අන්නේ හිරි බව, ඒ කියන්නේ ලැජ්ජාව එන්නේ නැති ගතියට කියනවා දැන්ම මිශ්‍ර වෙලා හැදෙන්නේ. හරි. එතකොට මේ ගතියට කියනවා ඒ ඒ කෘත්‍ය තමයි වෙන්නේ ලැජ්ජාව වහං කරන ගතිය. හරි. හැම අකුසලයක් එක්කම. දැන් අපි මේක පැහැදිලි කරන වෙලාවකට සමහර වෙලාවට මම පැහැදිලි කරලා දෙද්දී නමුත් දැනුත් අහන්න. මේක තෝරගන්න හැම අකුසලයක් එක්කම යදනවා කියන්නේ. දරුවෙකුට තියෙන දැඩි ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒතර හැම අකුසලයක් එක්කම යදෙන ගතියක් තමයි ලැජ්ජාව නැතිකම. එහෙනම් දරුවෙකුට ආදරය කරන එක ලැජ්ජාව නැතිකමක්. ලැජ්ජා නැතිකමටයි දරුවෙකුට ආදරය කරන්නේ. එහෙමද? අන්න එහෙනම් අපි අභිධර්ම ඉගෙන ගන්නවා නම් එහෙම නිකන් පිළිගන්න යන්න එපා. සර්ව අකුසල සාධාරණ කියලා තියෙනවා. ඔය ප්‍රශ්න ඔක්කොම පටල ගන්න ඕනේ. පටලගෙන හොඳට ලියා ගන්න ඕනේ. සර්ව අකුසල සාධාරණ කියලා තියෙනවා. එතකොට එහෙනම් දරුවෙකුට කරන ආදරය අකුසලයක්. නේද? පැහැදිලිව අවසරයන්නේ ඒක. එහෙනම් හැම අකුසලයක් එක්කම ලැජ්ජා නැතිකම යදෙනවනම් මෙතන මොකක්ද තියෙන්නේ ලැජ්ජා නැතිකම. හොන්තර දැනෙන්නේ ඔන්න ඔබ විශ්ලේෂණය කරගන්නදී. හරි. මම මෙහෙම අහන්නම්. මේ වෙනකන් ජීවිතයේ කොතනක හරි තැනක කවුරුන් හෝ ගැන දැඩි විශ්වාසයක් තියාගෙන ආදරයෙන්, ඊට ආදරයෙන් බලාපොරොත්තු සහගතව හිටියානම් ඒ හිතිය හැම කෙනා හින්දම සිදුනද නැද්ද? නේද? ඒ හැම කෙනෙක්ම වෙනස් වුණාද නැද්ද? වෙනස් වෙමින් ඉන්නවද නැද්ද? විතක හොඳයි විතක නරකයි නේද වෙනස්ුන්නේ නැහැ කියලා කෙනෙක් ඉන්නවා නම් එයාත් සැරෙන් සැරේ එක එක විදිහ. නේද? ඒ මොන ස්වභාවයද? ඒ සංස්කාරයන්ගේ ස්වභාවය. සංස්කාරයන් නිබඳව බිඳෙන සුළුයි. නේද? ඒකින්ද මං හොඳට රිදවගත්තද නැද්ද? ඇති වෙනකම් වෙහෙස වෙනකම් රිදුනද නැද්ද? ඊට පස්සේ මොකද කරේ? ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ නේද? අර ඒ වෙනුවට වෙන දේවල් ආදේශ කරගත්තද නැද්ද? අම්මගෙන් රිදෙනකොට අම්මගේ ආදර වෙනුවට වෙන ආදරයක් ලෑස්ති කරගත්තා. ඒකෙන් රිදෙනකොට තව එකක් ලෑස්ති යාළුවෝ ලෑස්ති කරගත්තා. ඒකෙන් රිදෙනකොට ආදරය කරන ලෑස්ති කරගත්තා. ඔහොම මාරු කරගත්තද නැද්ද? ඒ හැම එක්කිනුත් හම්බුණාද නැද්ද? රිදිලි නේද? එහෙම නේද? හා. එහෙනම් හැම එකකින්ම පීඩා ලැබුවා නම් තවත් එකක් ලෑස්ති කරගන්න ලැජ්ජා නැද්ද? මොකද කියන්නේ? බලාපොරොත්තු තියාගෙන මෙයා මට ඔක්කොම කරලා දෙයි වගේ හරිද නැත්නම් ළඟින් ඊ වගේ හිතරිද්දක් නැති වගේ ඉතින් ආදරයක් කියන්නේ එහෙමනේ. එතකොට මුණුපුරේකට හරි හරි දරුවෙකුට හරි කාට හරි මේ ලෝකේ සංස්කාරයන් කෙරෙහි බලාපොරොත්තු තියාගෙන පිළිසරණක් ඇති කරගන්නේ මේ වෙනකන් වෙච්ච දේවල් පිළිබඳ ලැජ්ජාව නැති හින්දා. දැන් තේරුණාද? නේද? එහෙනම් ඒ හිතේ මං අහන මෙන්න මෙහෙම එකක්. ඔය සංස්කාරයන්ගේ තියෙන මේ මේ කැඩෙන බිඳෙන ස්වરૂපය දන්න අයට උපදිනවා මේ මේ ආදරේ උපදිනවා. හරි ඒ උපදිනහම එයාට ලැජ්ජාවක් ඇති වෙනවා. මම මම තවත් මට ලැජ්ජා නැහැ. නේද? තවත් මම මේ ලෝකයේ තියෙන නේද මට හොඳින් කතා කරන, හොඳින් හිනහ වෙන, හොඳින් ළඟට වෙලා ඉන්න හදන අය ගැන තාමත් මම විශ්වාසය තියාගෙන ඉස්සරහට අරන් යන්න හදනවා. මගේ මගේ මගේ කියලා ඉස්සරහට අරන් යන්න හදනවා. ලැජ්ජා නැහැ. මේ ලැජ්ජාව යෙදෙන්නේ නැහැ එතන. තේරෙනවද? ලැජ්ජාව දැන් තේරෙනවද ලැජ්ජාව යෙදෙන්නේ නැහැ කියන්නේ මොකද්ද කියලා? අන්න බලන්න ඔකත් එක්ක ඉස්සෙල්ලා කිව්ව මෝහයත් යෙදිලාද නැද්ද? මොකක්ද? සංස්කාරයේ බිනිබිනි යන ස්වરૂපය පිළිබඳ නොදන්නාකම. හරි. මේ දෙක එකතු වුනහම හොඳ දෙල්ලම. නේද? ඒ හැම හිතක් එක්කම හැම අකුසලයක් එක්කම මොහය යදනවා කියන්නේ එහෙනම් දැන් මොහය මේ දෙකම යෙදිලා නැතන. හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද? මේ දෙකම යෙදුනහම සිද්ධ වෙච්ච හැදිච්ච හොද්දේ රසේ හොඳ අකුසල හොද්දක් හැදෙන්නේ. හරිද? එක පැත්තකින් මෝඩකමයි අනිත් පැත්තේ ලැජ්ජා නැතිකම එකට යෙදිලා කියන එක දැන් තේරෙන්න ඕනේ. තේරුණාද? නේද? එහෙනම් තේරෙනවද අපි ධර්මය තේරුම් ගැනීමෙන් අන්න මට මම ලැජ්ජා නැතිකම තේරෙනවා මට. මට ලැජ්ජා නැති තැන් තේරෙනවා. නැත්තම් අපි ඕක හොයාගන්නේ මේක හොයාගන්න උනේ ඇයි? සර්ව අකුසල සාධාරණ චෛතසිකයක් ගැන කතා කරන්න ගිහිල්ලා. නේද? එතකොට අපිට ගවේෂණය කරන්න වෙනවා. ඒකයි මම කිව්වේ. ගවේෂණය කරන්න හොඳට හොයන්න හොයනකොට කාවි ක්‍රියාකාරීත්වයෙන් ගැන මේක රසයි කියන්නේ ඒකයි. මේ අභිධර්මයේ ඉගෙන ගැනීම බොහොම රසවත්. ඒක තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඉගෙන ගත්තොත්. කරුණු හොය හොය යන්න ගියොත් හරීම නීරසයි. කරුණු විතරක් එකතු කරන්න ගියොත් බොහොම නීරසයි. එහෙම නැතුව තමන්ගේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය මේ දේශනාවේදී අපි ධර්ම දේශනාවේ. ඒක ගැඹුරින් මෙනෙහි කිරීම. දැන් අපි ඔබ ඔබ ඔබ මම කියලා තියෙනවා. නමුත් දැන් අදත් වෙන තේරෙනවා. ඒ වගේම ඊළඟටත් යන්න. අනිත් එක මෙහෙමයි. දැන් අර ඔකට උදාහරණයකුත් තියෙනවා. ඌරාට අසුචිය මෙන් කියලා. මිනිස්සුන්ට පිළිකුල දැවුනාට ඌරට අසුචිය පිළිකුල දැනෙන්නෙම නැහැ. අනේ උදාහරණත් එක මතක තියාගත්තම හරි පහසුයි. ඌරාට අසුචියෙන් හරිද මේ අහිරිකය කියන කැතේ කියන මෙයාට මොකද වෙන්නේ? ලැජ්ජාව පිළිකුල ඇති වෙන්නේ නැහැ. අපි ඕක අර්ථ දක්වගෙන ඉන්නේ සාමාන්‍ය ජීවිතේදී වැරදි කරන අය ගැනයි. කාමයේ වර්ධව හැසිරෙන කෙනෙක් ඉන්නවා නම් රටේ තුට එයා කිසි ගාණක් නැතුව ඒ ඒවා නිකන් දැනි දැනීම අනිත් අය දන්නවා කියලා දැනි දැනීම පාර්ථොට යනකොට අපි කියන අන්නරයට ලැජ්ජා නැහැ. අන්න නේද? අන්නර උන්දර ලැජ්ජා නැහැ. නේද? මෙච්චර වැරදි කරලත් මේ යන හැටි නිකන් කිසි දෙයක් නැහැ වගේ. අපි එතනින් නැවතුවා. ඒක ප්‍රශ්නේ. ඒක ලැජ්ජා නැතිකම පැහැදිලි වෙනවා. නේද? අපි එතනින් නැවතුවා ලෝක සම්මතයේ කරන වැරදි ගැන විතරයි අපි මේක දැන්නේ. නමුත් නිවන් දැකීම සඳහා තියෙන අකුසල් කියන හැම එකකම ලැජ්ජා නැතිකම තියෙනවා අය. එහෙනම් මටත් යම් ලැජ්ජාවක් නැතිකම තියෙනවා. අපි ඔක දැන්න සම්පූර්ණයෙන්ම අර අසභ්‍ය පැත්තට විතරයි ලැජ්ජා නැතිකම කියලා දෙන්නේ නෑ නෑ. අහිර්කය කියන්නේ නේද? අකුසලයේහි ලැජ්ජා නැති බව. හැම අකුසලයක් එක්කම ඒක තියෙනවා. ඒ වගේම තමයි අනුතප්පය කියන්නේ පහනට යන පළඟැටියා පහන පැත්තට යනකොට පළඟැටියට කිසිම ගාණක් නැහැ. බලන් ඉන්න අපිට ඇඟ හිර වැටෙනවා නේද? අර අර දැන් කාලේ ගැලවෙන උදාහරණයකුත් කියන්නද හයියෙන් මෝටර් සයිකලයක් පැදගෙන යන පිරිමි ළමයෙක් දැක්කම නේද අපිට මේ ඔක්කොම ඇඟ හිරි වැටෙනවා නේද? නමුත් ඒ ළමයාට ගානක් වань. ඒකට කියනවා බය නැතිකම කියලා. අන්න ඒ වගේ පාපයට හැම අකුසලයක් එක්කම තියෙනවා ඒ හිතේම තියෙනවා බය නැතිකමක්. අකුසලයට බය නැතිකමක්. දැන් අර උදාහරණෙම ගන්න. දරුවන්ට ආදරය කරන්න බය වෙන්න ඕනද? දැන් දරුවන්ට ආදරය කිරීම කියන එක අකුසලයක්ද නැද්ද? එහෙනම් එතන එතන තියෙනවා බය නැතිකමක්. ඒ කියන්නේ බය වෙන්න ඕනේ. බය උපදින්න ඕනේ. හැබැයි එකපාරට මම අහම දරුවන්ට දරුවන්ට ආදරය කරන්න බය වෙන්න ඕනද? එකපාරට නෑ නෑ පිස්සුද මොකද බය වෙනවද? ආන් එන ඕක අස්සේ මෝහයේදීමක් තියෙනවා. තේරෙන්නේ නෑ අයි බය වෙනවා කියලා. මෝහයේදීලා තියෙන්නේ. කියන්නේ ඒක. තේරෙනවද? ඇයි දරුවන්ට ආදරය කරන්න බය වෙන්න ඕනේ? හා දැඩි ආදරයත් එක්ක මොනවද වෙන්නේ? ඔව් ඒ වගේම තමයි ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාප ආදී කර්මපතයන් සිද්ධ වෙන්න හේතු වෙනවද නැද්ද? අකුසල් ඒ වගේම තමයි අකුසල සිත. නැත්තම් ලෝභ සිත. ඔය ආදරයත් එක්ක තරහත් එක්ක මේවත් එක්ක හිතේ උපදින හැලෙන ගැටෙන ගතිය මරණාසන්න මොහොතේදී නේද ත්‍ෘතිසිතට බලපෑවොත් දැන් නිකන් හිතන්න ගෙදරකට කොටු වෙනවා කියලා හදිසි යම් කිසි වෙලාවක නැත්තම් මාව අල්ලගෙන ගිහලා කාමරයකට කොටු කරලා තියෙනවා කියන්නේ එන්න දෙන්නේ නැතුව කොච්චර පහළොවද නේද? නිකමට හිතන්න. කොච්චර අවශ්‍යතාවයක්ද නේද? කවුද දැන් දැන් ඔක්කොම පැත්තෙන් දානවා අසනීප වෙලා ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ඇඳේ ඉන්න වෙච්ච අවස්ථා තියෙනව නේද? ගෙදරින් එනකන් කොහමද? ගෙදරින් එන එක කියන්නේ දොස්තර මහත්තයා එනකන් ටිකක් ටිකක් යන්තම් හොඳ වෙන්නේද්දි දොස්තර මහත්තයා එනකන් මොකද? මොකටද? ටිකට් කපයිද කියලා. එහෙනම් බලාගෙන ඉඳලා අන්තිමට කියන අදත් කැපුවේ නැහැ. මොකද ඉන්න බැරිකම. එක තැනක ඉන්න ඇත්තටම උතන තියෙන ස්පිරිතාලයේ තියෙන අපිරිසුදුකම හින්දා හරි මොකක් හරි එකක් හින්දා ඉන්න බැරිකමද නැත්නම් ගෙදර යන්න තියෙන මොනවාද? දෙකම තියෙනවා වැඩියෙන් තියෙන්නේ. ඔව් ඒයි දන්නේ ගෙදර යන්න තියෙන මොනවාද? නේද? අර කට්ටියත් එක්ක හැපි හැපි නිදහසේ ඉන්න. සම්පූර්ණයෙන්ම ගෙදරින් අයින් වෙන කාලය આવත් එහෙම. එනවද නැද්ද? දැන් තේරෙනවා ආය කවදාකවත් මට යන්න හම්බෙන්නේ නෑ කියලා තේරෙන සතියක් එනවා. මරණාසන්න කාලේ. දැඩි ලෝභයක් ඇති වෙනවා ගෙදර ගැන. ආදරය කරන අය ගැන දැඩි ආදරයක් ඇති වෙනවා. දැන් ওই තියෙන එක දෙගුණ තෙගුණ වෙලා එන්නේ කිට්ටු වෙද්දී. මේක ආවොත් එහෙනම් මොකද වෙන්නේ? තදින් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? සමහරට ගෙදර ගැරණියෙක්. හරිද? ගෙදර ඉන්න බැල්ලිගේ බඩේ. ගෙම්බෙක්. പ്രേතෙක්. භූතෙක්. භයානකද නැද්ද? මේ ඔක්කොටම හේතුව මොකද්ද? ලෝභය. නේද? මේක මේකත් එක්ක ඇති වෙච්ච මේ අකුසලය කියන එක හැම අකුසලයක්ම ඔකට හේතු වෙනවා. ඒ වගේ වෙන්න පුළුවන්. එහෙනම් මගේ හිතේ මේ මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් ගැන ඊළඟට මගේ හිතේ මේ මට අයිති කරගන්න බැරි සංස්කාරයන් පිළිබඳව මගේ හිතේ දැඩි ලෝභයක් ඇති වෙනකොට දැඩි ප්‍රේමයක් ඇති වෙනකොට දේශයක් ඇති වෙනකොට ගැටීමක් ඇති වෙනකොට මට තේරෙන්න ඕනේ භයානක දෙයක් වුණා. බය වෙන්න ඕනේ. මේක උපදිනවා. මේක උපදිනවා. ආන්ගේ බය තිබ්බොත් තමයි කෙනෙක් නිවන පැත්තට තල්ලු වෙන්නේ. නැත්තම් තල්ලු වෙන්නේ නෑ. එහෙනම් දරුවෙකුට ආදරය උපදිනකොට බය තියෙන්න ඕනද නැද්ද? ඉස්සෙල්ලා ඕනේ නෑ කියලා දැන් තියෙනවා කියනවා තේ ඕනේ කියලා. අන්නේ ඇයි ඉස්සෙල්ලා ඕනේ නෑ කියලාම සිත් තිබුණා. ඒ පුදුනේ මොකක් හින්දාද? පළවෙනි අකුසල චෛතසික යෙදිච්ච හින්දා. මොකද්ද? මෝහය. දැන් මගේ මේ කතාවත් එක්ක මොකද උනේ? ඇත්ත නේනම් කියලා ඇත්ත තේරුණා. දැන් ඒක යෙදුනේ නෑ. ඒක හින්දා කියනවා දරුවෙකුට ආදරය කරද්දී බය උපදින්න ඕනේ කියලා. නමුත් දැන් ඔහොම කියනවා. ඇත්තටම ආයතරයක් ආදරය උපදින වෙලාවේ අරක මොකද වෙන්නේ? වැහෙනවා. හරිද? ආයතරයක් එක ඇහෙනවා. ඉතින් මේවා මොකද මේවා මිශ්‍ර වෙලා හැදෙන දේවල් හින්දා. ඒ හැම හිතකම මේක හේතන හින්දා. ඉතින් ඔන්නෝ අපි විශේෂණය කරගන්න ඕනේ. මේ විදිහට මගේ සිතුවිලි මගේ සිත් උපදින්න හේතු වෙන චෛතසිකයන් මේවා මේවා යෙදීමෙන් හරියට නිකන් අර කියන්නේ මොනවද? අම්මලා කියන්නේ හොදි හදන්න එක එක කෑම හදන්න මොනවද කියලා කියන්නේ? අර මිශ්‍ර කරන දේවල් ටිකේ ලයිස්ට් උඩ කියනවා. නෑ නෑ මිශ්‍ර කරන විදිහට හදන විදිහට කියනවා ක්‍රමයක් නේද ඒකට මොනවද රෙසිපි එකක් කියනවා එතකොට අන්න ඒ හිත් උපදින රෙසිපි එක තමයි චෛතසික ටික මේ එතකොට සිත් උපදින සිත් උපදින්න මෙන්න මේ ටික එකතු වෙලා තමයි මේ සිත උපදින්නේ. මෙන්න මේ ටික එකතු වෙලා තමයි මේ සිත උපදින්නේ. මේ මේ ටික එකතු වෙලා තමයි මේ සිත උපදින්නේ. ඔය ටික දැනගත්තොත් පොඩි නිකන් පොඩි ගතියකුත් තියෙනවද නැත්ද නේද? පොඩි ගතියක් තියෙනවා අපි දන්නවා මෙන්න මේ ටික එකතු කරලා තමයි මේ හිත උපදින්නේ මේ ටික එකතු කරලා කවුරු ගැනද මේ? ඒ කියන්නේ කොච්චර කොච්චර වටින දෙයක්ද බලන්නකෝ. අපි ගැනනේ. නේද? අපි උපදින සිත් ගැනනේ. එතකොට බලන්න වෙන කෙනෙක්ගේ ගැනත් මේක අපි තේරුම් ගන්නකොට අර අහවලා මේ ඔය වගේ දඟලන්නේ එතන මෝහය යෙදිලානේ. නේද? එයාට තේරුම් කරන්න බැරි ඒකනේ. එතන අහිරිකයනේ. එතන අනෝතප්පේ මම එක කිව්වේ මේක භාෂාවක් කියලා. භාෂාවක් ඉගෙන ගන්නවා කියලා කිව්වේ ඒකයි. හරිද? ඊළඟට මේ මේකට එතකොට අපි තේරුම් ගත්තේ මොකද්ද? අහිරිකය අනෝතප්පේට කිව්වේ පහනට යන පරඟටිය වගේ කියලා. ඊළඟට හැම අකුසලයක් එක්කම උපදිනව පින්නන්නේ හරියට වාහනයක් ගැස්සෙනවා වගේ හයියෙන් යද්දී හරි හැම එකක් එක්කම උපදින උද්දච්චය කියන නොසන්සුන්කම හිත සංසුන්භාවය හිතේ ඔය ආදරය, ක්‍රෝධය, වෛරය හැම අකුසලයක් එක්කම මේ හතර ਸਰව අකුසල සාධාරණ චෛතසික මේ හැම එකක් එකම උපදිනවා ඔන්න ඔය කියන හිතන සංසුන් වෙනවා. හිතේ සංසුන්භාවය නැති වෙනවා. බලන්න ඕද නැද්ද කියලා. නේද? ආදරය කරන කෙනෙක් දකින්න ඕන කියලා හිතනකොට දැන් හිතුව අපිට මුණු පුරා එනවා කියලා කියලා තියෙනවා. දැන් මොකද කරන්නේ? නේද? ආච්චි අම්මාට විහාරේ කුසියට යනවා, ආය සාලෙට ඇවිල්ලා බලනවා ආය යනවා ආය සාලෙට නැත්තම් කෝ තාම නැහැනේ කියලා කෝල් කරලා බලනවා මොකද දැන් සංසුන්ද නොසංසුන්ද නොසංසුන් නේද හැම අකුසලයක් එක්කම නොසංසුන්කම ඇති වෙනවා හිතලා බලන්න තමන් කැමති දෙයක් ලැබෙන්න ඕන මෙන්න කියලා තියෙනවා තමන් අකමැති දෙයක් කිට්ටුවට එනවා කියලා තේරෙනකොට හැම වෙලෙම මේ හිතේ ඇතිවෙන නොසංසුන්කම මගෙන් අවසරයක් ඇතුවද ඇති වෙන්නේ නෑ නේද හැම අකුසලයක් එක්කම නොසන්සුන් භාවය තියෙනවා. ඒකයි අකුසල සමාධිය හැදෙන්නේ නැත්තේ ඒකයි. නේද? අකුසල සමාධියක් වෙන්නේ නැත්තේ නැත්නම් අකුසල සිතකින් සමාධියක් වෙන්න පුළුවන් කෙනෙකුට. නේද? අකුසල සිතකින් සමාධිය හැදෙන්නේ නැත්තේ ඒ ඒක හැම වෙලේම අසංසුන්කම සහිතවම උපදින හින්දා. ඒක සර්ව අකුසල සාධාරණ නොවුනා නම් උද්දච්චය අපිට අකුසලෙන් සමාධිය ගොඩ ගන්න තිබ්බා. එහෙනම් සංසංකම යෙදෙන්නේ නැහැ. නේද? ඒ නොසන්සුන්කම යෙදෙන්නේ නැති ඒවා හොයාගෙන ඒවයින් සමාධිය හදන්න තිබ්බා. එහෙනම් ඔය හතර දැන් මතකද? නේද? පළවෙනියෙන් දැන් අපි හතරක් කතා කරා මොනවද? මෝහය, අහිරිකය, අනෝතත්ත්වය, බුද්ධත්වය. ඔකෙන් හිරියොතක් කියන්නේ ධර්මතා නේද? ලෝක ධර්ම කියලා කියනවා. දැන් ඒ දෙක තේරුණා නේද? හොඳට දැන් අහිරිකය, අනෝතත්ත්වය කියන්නේ ওই දෙකට ප්‍රතිවිරුද්ධ අකුසල්. හිරියොතක් වලට. එතකොට ඒවා යෙදෙන හැටිත් දැන් තේරුණානේ. නේද? ඒවා ගැන තව අපි ඉස්සරහට තව යෙදෙන සිත් ගැන එහෙම කතා කරද්දී ඔය ගොඩක් කතා කරනවා. මොකද දෙසරේ තුන් සැරේ ආය ආය කතා කරන තමයි මතක හිටින්නේ. හරි දැන් මේ උඩින් උඩින් අපි ඉස්සලා ඉස්සලා සාරාංශය වගේ රාමුවක් හදා ගන්නවා. ඒ රාමුවේ තියෙන තැන් ටික ආය අරගෙන අපි ආයතර තාත්තේ හර කතා කරනවා ටික. ඊට පස්සේ ආය තව ටිකක් හර කතා කරනවා. අන්තිමට අපි මොකද වෙන්නේ? සමස්තයක් වශයෙන් යමක් අපේ හිතේ වැඩිලා. එහෙම නැතුව මම එක කොනක ඉඳන් නේද යටම ඉඳන් ගන්න ගියා නම් එහෙම තමයි මේක සංකීර්ණ වෙන්නේ. ඒකයි මම කියන්නේ ඇහෙන අද අද නම් මේ වැඩසටහනට සම්බන්ධ වුණේ අද ඉඳන් පටන් ගත්තත් මේ අත්තන්ට මේක ඉස්සරහට අරගෙන පුළුවන්. හරිද? ඒ ඒ ඒ මොකද අපි මේක යන්නේ බොහොම හිමින් ආය එතනින් පටන් අරගෙන යන්න පුළුවන්. ආය මුල ටික හැමදාම සාරාංශ වශයෙන් ඉගෙන ගත්ත ටික මම කියනවා. මේ වෙනකොට ඉගෙන ගත්ත ටික සාරාංශ වශයෙන් කියන හින්දා එතනින් යන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊළඟට අපි එනවා මේ කියන දැන් ওই හතරට කියන මොහොම චතුස්කය සර්ව අකුසල සාධාරණ සායිත්‍ය කියලා. ඊළඟට එනවා ලෝභය, ditthිය මාන්නය කියන තුනට. ලෝභය, ditthිය මාන්නය කියන තුනට එනකොට ඒ තුනට කියනවා ලෝභ ත්‍රිකය කියලා. ඒ තුනට කියනවා ලෝභ ත්‍රිකය කියලා තුනයි. එතකොට ලෝභය ගැන ලෝභය කියලා කියන්නේ පින්වත්නි මොකක් හරි අරමුණක් ආපුවාම අපිට හිතට එනවනේ මොන හරි අරමුණ. ඒ අරමුණේ ඇලෙන ගතියට කියන ලෝභය කියලා. මොනවාද ලෝභය අර්ථ දක්වනවා මොකද්ද? ඒ අරමුණෙහි ඇලෙන ස්වභාවය. ඒ අරමුණෙහි ඇලෙන ස්වභාවය. ඒකට උදාහරණයක් වෙනවා අර ඉස්සෙල්ලා වගේම ඒ උදාහරණය තමයි වස්ත්‍රයේහි අර දැලි තෙල් වැටුනහම දැලි තෙල කියලා කියන්නේ අර කළු පාට තෙල් වගේ තියෙන තියෙනවා මේ ඒක ඒක ඇඳුමකට වැටුණොත් මොකද? එහෙම එතකොට මේ හිත යම් කිසි සමහර අරමුණු කෙරෙහි වස්ත්‍රයට දැලි තෙල් වැටුණා වගේ ගලවන්න හරිද? අන්න ඒක අපේ සිතේ මේ හිතත් එක්ක උපදින චෛතසික ධර්මයක්. මේක සර්ව අකුසල සාධාරණද? නෑ. හැම එකම නෑ. සමහර අරමුණු කෙරෙහි අපිට මේක යෙදෙනවා. අය සමහර දරුවන් කෙරෙහි, සමහරට ආහාර කෙරෙහි, සමහරට තවත් නොයෙකුත් දේවල් කෙරෙහි යෙදෙනවා. අන්න ඒ යෙදුනහම කොහොමද වස්ත්‍රෙහි දැලිතෙල වගේ. දැන් ඇයි මම මේ උදාහරණයක් එක්ක දැන් මේක කියලා තියෙන්නේ? මේක තේරුම් අරගෙන යනකොට අපිට මතක් වෙන්න ඕනේ. දැඩි තෙල ගලවන්න බෑ වගේ මගේ හිත අහවල් අහවල් දේවල් ගලවන්න බෑ. ගලවන්න හැදුවට ගලවන්න බෑ. ගලවන්න හැදුවට ගලවන්න බෑ. ඒක නිකන් ඒ කියන්නේ වස්ත්‍රයේ දැඩි තෙල කිව්වම කොහොමද නිකන් අර නිකන් මෙහෙම දැන් අර ගලෝලා අලෝලා තියෙන ස්ටිකර් එකක් වගේ එකක් අපිට කොහොම හරි කරලා මෙහෙම ගලවන්න පුළුවන් නේද? ඒකට ඒකත් ඇලීමක් නේ ස්ටිකර් එක. හොඳට අපි කියන ස්ටිකර් එක ඇලෙනවා කියලා. ලෝභය ඒ වගේ නෙවෙයි. ඒ කියන්නේ මුද්දරයක් ඇලෙනවා වගේ ඇලෙන එකක් නෙවෙයි ලෝභය කියලා කියන්නේ. වස්ත්‍රයේ දැලිතල කොහමද? කාන්දු වෙලා බැහැලමයි තියෙන්නේ. නේද? හැම නූල් පොටකටම බැහැලා තියෙන්නේ ලේසි නෑ ඒක ගලවන්න. ඒක අයින් කරන්න. අන්න ඒ වගේ තමයි මේ ලෝභ සිත් උපදිනකොට ඒ ලෝභ ලෝභයට ගෝචර වෙච්ච ආරම්මණයෙහි මේ හිත කිදා බැහැලා ඉඳලා නේද? ඔකට කියනවානේ දෙමාපියෝ කියනවා දරුවෝ කෙරෙහි තියෙන සෙනෙහස මොකක් වගේ කියලාද? 60 ඇට මිදුළු දක්වාම කිඳා බහැප එකක් කියලා කියනවා. ඉතින් ඒක තමයි ඉතින් සසර ඉතින් යන කාලයකට එළ දෙනක් වෙලා ඇට ඇට මිදුළු දක්වාම නේද? වහු පැටිය දිහාට නේද කාලයක් තුනක දේනුවක් වෙලා නේද බලන්න මේ සෙනෙහස කියන එක අපි ඒක රසට කතා කරනවා. නමුත් සංසාර දෝෂය තුනක දේනුව ඉන්නවා නේද? මම දන්නා ඒ වගේම මේ ළඟදී මම දැක්කා ඒ වගේ දර්ශනයකුත් මේ කාලා ඇවිල්ලා වමන කරනවා. කාලා ඇවිල්ලා එයා කැමති කෑම කාලා ඇවිල්ලා පැටව ඉස්සරහට ඇවිල්ලා වමන කරනවා. අර සතුන් කන්නේ. එතකොට මොන තරම්නම් නේද ගැඹුරු මේ ලෝභයක් නේද ලෝභයක් තියෙනවා දැන් සත්ත්වයන් සතෙක් කියලා කියන්නේ ඒ සත්තුන්ට හොඳ නරක තේරෙන අඩුයිනේ නමුත් ඒ තුල තියෙන එයා දන්නේ නැති එයා දන්නේ නැති ගැලීමක් ඇතන තියෙනවා. එයා දන්නේ නැති හට ගැනීමක් උත්පාදනයක් තියෙනවා. හරි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. එයාට නම් චූටි මනසක් හම්බුනේ. හරි එයාට බුද්ධ ආගම හම්බුනේ නෑ. හම්බුණත් එයාට ඒක තේරුම් ගන්න බෑ. මට එහෙම නෙවෙයි. හරි මම හැමදාම මේ අනුන් පදයෙන් චූටි ඇනිල්ලක් අන්නවා කට්ටියට. <laughs> මට එහෙම නෙවෙයි. හැබැයි මගේ ලක්ෂණත් ඒකම නෝ. ඒ මත්තෙම නැහි නැහි නම් ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒ මත්තෙම නැහි නැහි හිටියට මැරෙන්නේ නැත්තම්. නේද? මරණයත් එක්ක මොකද වෙන්නේ? ඔක්කොම දාලා යන්න වෙනවා. එහෙනම් දාලා යන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරු දේශනා කරන මොකද අර අතට ගත්ත පන්දම පල්ලෙහාට පිච්චීගෙන පිච්චීගෙන යද්දී අත පිච්චෙන්න ඉස්සෙල්ලා අත හරින්න කියලා. ඉතින් කමන්නේ අල්ලන් හිටියද? තාම යන්තම් හොඳට පිච්චුන්නේ නැහැ. ඒ කියන්නේ මැරෙන් මැරෙන කාලය ආවේ නැහැ. නමුත් අද හැන්දෑවද කියලා කියන්න බෑ. එහෙමොත් අනතුරක් ඒක. ඒක අභාග්‍යයක්. ඔය බැඳීම නැති වුණා කියලා වැඩ ටික කරන්න බැරි වෙන්නේ නැහැ. යුතුයකම් ටික කරන්න බැරි වෙන්නේ නැහැ. මේ බැඳීමත් එක්ක වෙන්නේ අපි ඔක්කොම පටල ගන්නවා. හරි. ඔක්කොම අමාරු වැටෙනවා, Taman දැවෙනවා, පිච්චෙනවා. ඉතින් ඒක හැම වෙලේම දැනෙන්න ඕනේ. මේක ගලවන්න ගියාම ගලවන්න බොහොම අමාරුයි. මම එකපාරටම අද හිතුවොත් මම බැඳීම අයින් කරනවා කියලා. දැන් මේ වෙලාවේ හිතෙනවා. අයින් කරන්න ඕන තමයි කියලා. හිතුණට හිතුණට මේක කරන්න බෑ. එහෙනම් හැම වෙලේම දැනෙන්න ඕන වස්ත්‍රයේහි දැයිතල වගේ අපි අභිධර්ම ඉගෙන ගන්න ඒකට. හරි අභිධර්මයේ ඉගෙන ගන්න ගැඹුරු ධර්මය කියලා කියන්නේ මොකෝ වතුරේ වහලා ගැඹුරේ ඉන්නවා කියන එකක් කියන්නේ. කොහේ ගැඹුරක්ද මේ හොයන්නේ? අභිධර්මය කියන්නේ ගැඹුරු ධර්මය නම් ඒ ගැඹුර කොහේ ගැඹුරද? සිතේ නේද? අපේ තුල තියෙන ගැඹුරුම තැන ස්පර්ශ කරන එකක් තමයි එහෙනම් අභිධර්ම කියලා කියන්නේ. නේද? ලෑස්තියෙන් දෙක කරන්න. නේද? එහෙනම් අපිට ගැඹුරින්ම දැනෙන්න ඕනේ මේ ඇති වෙන ලෝභය කියන එක නේද? වස්ත්‍රෙහි දැලිත වෙලා වගේ ගිහිල්ලා හිර වෙලා හිර වෙලා තියෙන්නේ. නේද? ඒක ඒ අස්සර බහැලා තියෙන්නේ, කිඳා බහැලා තියෙන්නේ. එතකොට බලන්න ඒකත් එක්ක මට තේරෙනවා අපේ ගෙදර ඉන්න කෙනෙක්. අපි ගෙදර ඉන්න සමහරලාවට දරුවන්ගේ හිතවල එහෙම අනවශ්‍ය ආදරයක් ඉපදනවා ගහනවා අදිය පොළවේ හැන්දෑව. ගාලා දැන් නවත්තන්න ඕන. <laughs> සාධාරණද? පුළුවන් එකක්ද කියන්නේ? බෑ. නේද? එහෙනම් ඒක කරන්න ගියොත් මොකද වෙන්නේ අන්තිමට? ලොකු පැටලෙලක් වෙනවා. කරන්න ඕනේ මොකද්ද? ක්‍රමානුකූලව ඒක අඩු වෙන විදිහේ වැඩපිළිවෙලක් හදනවා අභිධර්ම දන්න කෙනා. දන්නවද අයින් කරන්න පුළුවන් කියලා? නේද? අයින් කරන්න පුළුවන් කියලා දන්නවා ඕනම අකුසලයකට ගෝ අනිත් පැත්තට වැඩ කරන අකුසලයේ යට කරන කුසලයක් තියෙනවා කියලා දන්නවා එහෙනම් මොකද කරන්නේ? එයාට ඒ වැඩ පිළිවෙල හිමින් සැරේ සකස් කරලා දෙනවා. ඒ කවුද? ඔළුව තියෙන අයට පුළුවන් එකෙන් ගලව ගන්න නුවණින් කරගන්න පුළුවන්. මොකද බැරි දේ කරන්න බෑ. ඒකයි අන්තිමට මේ ළමයි හරියට අසරණ වෙලා මේ එක පැත්තකින් දෙමාපියෝ එක පැත්තකින් අර ඒ මෙනෙහි කළා මෙනෙහි කළා මොකද කරන්නේ? ළඟ ඉන්න කෙනාව නිතර දකින්න කුකුලා වගේ. කර්මල සුදුයි කියනවානේ. එතකොට දැන් අර අපිට ඇත්තටම නරක කෙනෙක් එක්ක මොනවා හරි මේ ගැටලුවක් ඇති කරගෙන තියෙනවා කියලා. දැන් මෙතනින් මෙයාව තද කරන් තද කරන් තද කරන් ගෙදර ඉන්න අයට ගොඩාක් ආදරේ මේ ළමයා. නමුත් මෙයාට බයනලා එක එක එක එක කරන්න කරන්න කරන්න කරන්න ළඟ නැති වෙන අනාරය ඒ පැත්තට යනවා. හැබැයි හොඳටම දන්නවනේ අය 아무තෙන් කියන්න දෙන්නේ බැරි වෙලාවක ඒ දෙසි දැල එහෙට ගිහලා වැටෙනව නේද? එතන නම් එයාට වෙන්නේ මහා අපායක ජීවිතය ගෙවනවා වගේ. නේද? ලොකු අපායක් හැදෙන්නේ. ඇයි? එයාට අනිවාර්යයෙන්ම මේ පොඩි කාලේ ඉඳන් හිතේ කට්ටිය අවශ්‍යතාවය ඕනේ. දත් මිටි කාගෙන පුදුම අපහසුතාවයකින් තමයි දැන් ඉතින් එතන කවදාකවත් හරියන්නේ නැහැ. ලේසියකට ලේසියකට මේ වගේ දේවල් සාර්ථක වෙන්නේ නැත්තේ ඔන්න ඔය තත්ත්වයන්. හුඟක් වෙලාවට අපි කළ යුතු දේ මොකක්ද? ඒ වගේ තැන්වලදී මේ හිතවල තියෙන ස්වභාවය දන්න අය ප්‍රායෝගිකව ලෝභයේ தත්ත්වය මේකයි ඒක දැලිතලෙහි වස්ත්‍රයේහි දැලිතල වගේ ඒක නිකන් හිතිච්ච ගමන් ගලවන්න පුළුවන් එක නෙවෙයි එහෙනම් මේක ගලවන්න කුසල් වර්ධනය කරන්න හිමින් සැරේ ඒ සම්බන්ධ වෙන්න තියෙන අවස්ථා මේ පැත්තේ පැත්තෙන් අඩු කරලා මේ පැත්තෙන් තවත් ආකර්ශනීය දේවල් එකතු කරලා ඉතින් කරන්න පුළුවන් ක්‍රම තියෙද්දි අපි ඔක්කොම පටලගන්නේ අපේ හිතේ ගැඹුර දන්නේ නැති හින්දා සිත් අපේ සහ අනුන්ගේ සිත්වල ගැඹුර දන්නේ නැති හින්දා හරිද ඊළඟ එක තමයි දික්තිය එහෙනම් අපි කතා කරේ ලෝභය ලෝභ ත්‍රිකයේ දෙවෙනි එක දික්තිය දික්තිය කියන්නේ හරීම මේක තමයි තේරුම් ගන්න ඕන දේ ටිකක් අමාරුයි මේ සංකල්ප හදාගන්න හොඳට. මේකට තියෙන මේ සාමාන්‍ය සාමාන්‍ය උදාහරණ අරගෙන අපි තව උදාහරණ ගමු. ජලය දැන් අපි කියන මුවරංචුව ඈත වතුර කියලා හිතනවා කියලා නිර්විව දැක්කා. හරිද? ඒ වගේ නැති දෙයක් තියෙන විදිහට පේන ස්වභාවය. අපිට නැති දෙයක් තියෙන විදිහට පේන නැත්නම් ඒ කියන්නේ ඒ තියෙන දැක්ම හින්දා එයාට ඇත්ත වැහිලා යන ඒක වැහින්නේ වැරදි දෘෂ්ටිය හින්දා. හරි? මේ වැරදි දෘෂ්ටිය කියන එක ගැන අපි මෙහෙම කතා කරන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් මම මෙහෙම කියන්නම් මිරිගුවේහි ජලය මිරිගුව වගේ පේනවා වගේ දැන් මම මෙහෙම කියනවා අන්ධයෙක් ඉන්නවා. අන්ධ තැනත්තාට එයා ಜಾති අන්ධයෙක්. ඒ කියන්නේ උපතින්ම අන්ධයි. එතකොට මේ උපතින්ම අන්ධ කෙනා මේ කකුලක් කොරයි. ඇදේට ඇදෙට යන්නේ කියලා හිතන්න. එයා දන්නවද එයා ඇදේට යන්නේ කියලා? ඇයි ඒ? එයා කවදාකවත් කෙලින් ඇවිදින කෙනෙක්ව දැකලා නැහැ. නේද? ඉතින් එයා හිතාගෙන ඉන්නේ ඔක්කොම ඇවිදිනකොට මේ දැනෙන විදිහට තමයි මේ විදිහ තමයි කියලා. හැබැයි එයාගේ ඇස් දෙක කවදා හරි හොඳ කරොත් එදාට එයා බලනවා මම කකුල ඇද අනිත් ඔක්කොම කකුල් කෙලින් තියෙනවා. එදායින් පස්සේ තමයි මෙයා මේක හදාගන්න උත්සාහ කරන්නේ. අපි දන්නේ නැහැ අපේ සිද්ධ වෙන වැරදි හුඟක් ඒවා වැරදි කියන්න දන්නේ නැත්නම් ඒ ඒකට හේතුව තමයි වැරදි දැක්ම කියලා කියනවා. ඒ කියන්නේ අර නිවැරදි දැක්ම ඉපදිලා නැහැ. ඒකින්ද ඈත දකින මිරිගුවට එයා හිතන්නේ වතුර කියලා. ඒක ඊට පස්සේ දුවනවා. දැන් මාගේ දේවල් කියලා කිව්ව ගමන් එතන යෙදලා තියෙන්නේ දිට්ඨිය. හරි මාගේ දේවල් කියලා කිව්ව ගමන් මගේ දේවල් කියලා අයිති කරගන්න මේ ලෝකයේ සංස්කාරය අපිට අයිති කරගන්න පුළුවන්කම නැහැ. එතකොට එතන යෙදලා තියෙන්නේ පැහැදිලිවම වැරදි දෘෂ්ටිය. ඒ වැරදි දෘෂ්ටිය හින්දා ඒකට කියනවා දැක්ම. දැන් අපි මෙහෙම කියනකොට දැක්ම එක එක එක එක්කෙනාගේ එක එක්කෙනාට ඇති වෙන්නේ වැරදි එක එක දැක්මව. දැන් කෙනෙක් ගන්න පුද්ගල නාමයක් කිව්ව ගමන් එක එක්කෙනාට එක එක්කෙනාට ඇති වෙන්නේ එක එක සිත්. අනේ කාගේ හරි නමක් කිව්ව ගමන් එක එක්කෙනාට ඇති වෙන්නේ එක එක සිත්. ඇයි එක එක්කෙනාට එක එක සිත් ඇති වෙන්නේ? ඔව් අන්න හරි. ඒ ඒ කෙනාගේ තියෙන දැක්ම. ඒක හැදුනේ. එයා අතීතයේ දන්න දේවල්. කෙනෙක්ගේ හොඳම දැක් අහලා තියෙන හොඳ ගැනම විස්තර දන්න කෙනාට ඔන්න එයාගේ එයා ගැන හොඳ එයාගේ නම කියනකොටම හොඳ හිතක් පහළ වෙනවා. නේද? නරක ගැන හිතන කෙනාට නරක හිතක් පහළ වෙනවා. ඉතින් ඒ වගේ අර වැරදි දෘෂ්ටිය හින්දා වැරදි සිතුවිලි උපදිනවා. නේද? එතකොට ඒ දෘෂ්ටිය ඍජු කරගන්න බලන්න ඉස්සෙල්ලා කාරණා දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒවා ධාරණය කරගන්න ඕනේ. ඊට පස්සේ ඒවා පිළිවෙලට ධාරණය වෙන විදිහට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒක විශ්ලේෂණය කරන්න ඕනේ නේද? විශ්ලේෂණය කරපුවාම තමයි මේ දෘෂ්ටිය අයින් වෙන්නේ. ඒක ගැන බොහෝ දේවල් යම් කාරණා අපි අපි මූලික සංකල්ප ටික වරද්දගන්නේ නැතුව සාහිත්‍යික ධර්මයන් ගැන මූලික සංකල්ප ටික හදාගන්න ඕනේ. හදාගත්තට පස්සේ මේක හොන්දට අර්ථ දක්වලා කතා කරගන්නයි. ඕන තැනක ගිහිල්ලා ධිට්ඨිය කියන්නේ මේකයි කියලා කතා කරන්න පුළුවන්. සංකල්පය හදාගන්න ඕනේ. ඒ සංකල්පය හදාගත්ත සංකල්පය තමන්ගේ සිතෙන් උපදිනකොට මොකද කරන්න ඕනේ? උපදින බව දැනගන්න ඕනේ. මේ මේක මම කියන එක භාෂාවක් කියලා. භාෂාවක් ඉගෙන ගන්නවා වගේ කියලා. එතකොට අපි භාෂාවකින් වෙනදා එක භාෂාවකින් අපි අපි අපි තමු අපි පෙට්ටියක් දැක්කම පෙට්ටිය කියලා කියනවා. හරි මේකට අපි බොක්ස් කියලා උගන්වනවා කාට හරි දිකටම දැන් ඊට පස්සේ සමහර කාලයක් ඒක භාවිතා කරා නම් එයාට දැන් එන්නේ ඒ පෙට්ටියක් දකිද්දී නේද බොක්ස් කියලා අදහසක් මිසක් පෙට්ටිය කියලා නෙවෙයි. අර අපි අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාව හරි මොන හරි භාෂාවක් ඉගෙන ගන්නකොට කියන ටික කාලයක් යනකොට ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්නවා. හිතෙන්ට පටන් ගන්නවා ඉංග්‍රීසි. නේද? ඒ භාෂාවෙන් හිතෙන්ට පටන් ගන්නවා. අන්න ඒ වගේම අභිධර්ම භාෂාව තමයි අපි මේ ඉගෙන ගන්න. අපි මේ එක එක එක එක කලින් නැති දේවල් දැන් අර පොඩි අය අහනවනේ මම අම්ම මේ මොකද්ද? ඕක බෝලයක්. අම්ම මේ මොකද්ද? මේක බැට් එකක්. මේක මොකද්ද මේ? එදා ඉඳන් එයා ඒක ඒකට භාවිත කරන්නේ ඒක. නේද? හැබැයි ඉතින් අමතක වෙලා ආය අහනවා පොඩි එකා. ඒ වගේ භාෂාව ඉගෙන ගන්නවා එයා භාවිතයෙන්. ඒ වගේ අපි මෙච්චර කල් නොකරපු වැඩක් කරන්නයි යන්නේ. හිතවල උපදින සිතුවිලි වෙන් කරගෙන ඒවට නම් දාගන්න ඕනේ. මේක තමයි දිෂ්ටිය, මේක තමයි මාන්නය, මේක තමයි ලෝභය, මේක තමයි අහිරිකය, මේක තමයි අනුතප්පය, මේක තමයි මෝහය කියලා නේද? දැන් එහෙම එකක් කරගන්න යන්නේ. එතකොට දැන් තමයි මේ පොඩි එකා නේද? පොඩි එකා ඉපදිලා වටේ තියෙන දේවල් ගැන හුවා වාගේ අහලා හඳුනාගත්තා වගේ දැන් තමයි හදන්නේ. පොඩි එකා තමන්ගේ හිත අඳුනගන්න ඒකට අභිධර්මය බොහෝ වශයෙන් අති ප්‍රබල දායකත්වයක් දරන අභිධර්මයේ හඳුනා ගැනීම තමන්ව හඳුනගන්න. ඉතින් වටිනාකම තේරෙනවා නම් උනන්දු වෙන්න. හ්ම් උනන්දු වෙලා අපි තව සරලව මේ ගැන සාකච්ඡා කරමු. මම හිතනවා වැඩි දෙනෙකුට උනන්දුවක් ඇති වෙයි කියලා මේ ධර්මතාවයන් ඉස්සරහින් එක බොහොම අමාරු දෙයක් නෙවෙයි. පටල ගන්න තු කරගෙන ගියොත් ඕනම වයසකදී කරන්න පුළුවන්. නේද? වයසයි මට දැන් බෑ. මට මොන අභිධර්ම තුනේ භාවනාවක් කරගෙන ඉන්නවා කියලා නෑ නෑ පටන් ගන්න. නේද? මම දන්න හැටියට අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ අවුරුදු 90 ගානකදී කම්පියුටර් ඉගෙන ගන්න පටන් ගත්තා. කට්ටිය ගිහින් අහලා තිබ්බා මොකටද? මොකද කිව්වේ? මගේ ඊළඟ භවයට කවදා හරි දවසක කම්පියුටර් කියන වචනේ ඇහෙනකොට කම්පියුටර් ගැන ඉගෙන ගන්න ගියාම පහසුවක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම දැන් යමක් ඉගෙනගෙන තිබ්බොත් කියලා. ඒ තමයි ඒ සිතුවිලි පරම්පරාව පිළිබඳ දන්න ඇත්තෝ සසර සැලසුමක් තියෙනවා. නේද? මැරෙන ටිකට අරක ඕනේ නැහැ මේක ඕනේ නැහැ කියලා ඉන්නේ නැහැ අවශ්‍ය දේ ප්‍රයෝජනවත් දේ තමගේ ජීවිතේට කරන භාවනාවකුත් එහෙම තමයි. හැම දෙයක්ම එහෙමයි. ඒකද ඒක අපිට තේරෙනවනේ නේද සමහර අය ඉපදිච්ච ගමන් ඒ පොඩි කාලෙම බොහෝ දක්ෂතා එක එක ශාස්ත්‍රයන් වල දක්ෂතා පෙන්වනවා. සමහර අය ගණිත විෂයට දක්ෂයි, සමහර අයට මොන જાති කිව්වත් එයා රුචිකත්වයක් නැහැ. සමහර අය විද්‍යාවට දක්ෂයි, සමහර අය එහෙම නැහැ. ඒ සසර වෙන පුරුදු. එහෙනම් මේ හැම දෙයක්ම එක්ක අපේ ජීවිතයට හැම දෙයක්ම එකතු කරගන්න එකතු කරගන්න පුළුවන් බෑ කියලා හිතන්නේ නැතුව අපි බොහෝ අමාරු දේවල් කරලා තියෙනවා දරුවෝ වෙනුවෙන් නේද දෙමාපියෝ වෙනුවෙන් තව නොයෙකුත් දේවල් වලින් එහෙනම් තමන් වෙනුවෙන් කරන දෙයක් තමයි අභිධර්මය හදාරන එක. ඉතින් හැම වෙනා හැම කෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිස්ථානීය වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ නිවසේ ඉඳලා මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච හැම දිනාටම මේ වැඩසටහන තමන්ගේ නිවසට අරගෙන එන්න දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කරපු පින්වන්ත පිරිස